ආයුබෝවන් සුබ දැසනක් ඔබට මේ ඉරිදාව පැමිණෙනතුරු බොහෝ දෙනා අපෙන් මේ පිළිබඳව විමසීම් කළා මහරහතුන් වැඩිමක ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ කවදාද සිරස් FM පන්සිල් මළුවේදී දහම් කරුණු සාකච්ඡා කරන්නේ කියලා බොහෝ දෙනා විමසුවා. ඉතින් අද ඒ අවස්ථාව උදා වෙලා මා নমස්කාර පූර්වකව ඊටමත් ගෞරවයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේව සිරස් FM පන්සල් මළුවේදී පිළිගන්නවා ගෞරවනීය ස්වාමින් වහන්ස දේවතානුස්සතිය වැඩිම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සුදුසුයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවාද මෙහෙමයි දැන් ගිහි පින්වතුල්ලා කියන්නේ නිරේතුරුවම බැඳීම් මත ජීවත් වෙන පිරිසන්නේ දුවා දරුවෝ ඉන්නවා රැකී රක්ෂා කරනවා ව්‍යාපාර කරනවා මේ අප්‍රමාණ වූ බැඳීම් තුල ජීවත් වෙන පිරිසක් තමයි ගිහි පින්වතුන්ලා කියන්නේ. ඒතකොට ගිහි පින්වතුන්ලා උදෙසා බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම කාරණා තුල ගිහි පින්වතුන්ලාට නිරේතුරුවම පහසුවෙන් වඩන්න පුළුවන් ධර්මතාවයක් තමයි දේවතානුස්සතිය කියලා කියන්නේ. තේරෙනවද? දේවතානුස්සතිය කියන්නේ දැන් මේ ජීවිතයේ උතුම් manussත්වයක් ලබා ගත්තා මේ මනුස්ස ජීවිතය දෙවියෙක් කියන තැන්ට ඔසවා තියන්න කියන කාරණය. එතකොට මෙතනදී මේ දෙවියෙක් කියන්නේ මේ පන්සලක් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව ඉන්න දෙවිවරු නෙමෙයි. මෙතනදී දේවතානුස්සතියේදී බුදුරජාන් වහන්සේ උපාදානය සකස් කරලා දෙන්නේ අර තුසිතේ යාමේ නිම්මාන රතියේ පරණිම්මිත වසවත්තියේ තාවතින්සේ චාතුරු මහරජිකය කියන මේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල් කෙරෙහි උපාදානය සකස් කරගන්න කියලා. එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රය තියෙන දිව්‍ය ස්වභාවයන් කෙරේ උපාදානය සකස් කරගෙන යන්න එපා. ඒතකොට බුදුරයන් වහන්සේ කියනවා නිරේතුරුවම දේවතානුස්සතිය වඩන්න කියලා. තේනද? මේ දේවතානුස්සතිය වැඩිම වයස් ભેදයක් බලපාන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් බලපාන්නේ නැහැ. පාසල් දරුවෙකුට උනත් දේවතානුස්සතිය වඩන්න පුළුවන්. වයෝ වෘද්ධ කෙනෙක් උනත් දේවතානුස්සතිය වඩන්න පුළුවන්. පාසල් දරුවෙක් නිරේතුරුවම දේවතානුස්සතිය තුළ ජීවත් වෙනවා නම් එයා වයසට යන්න වයසට යන්න එයාට ශක්තිමත් ආකාරයෙන් දේවතා අනුස්සතිය වැඩෙනවා. ඒ නිසා දේවතානුස්සතිය වැඩිීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නිරේතුරුවම සිහිපත් කරන්න කියනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නිරේතුරුවම නුවණින් දකිමින් සිහිපත් කරමින් සත්‍යයනය කරන්න කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයන් නුවණින් දකින්න කියනවා. සත්‍යයනය කරන්න කියනවා. ඒවැ අර්ථයන් මෙනෙහි කරන්න කියනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නුවණින් දකිද්දී ඒ කියන්නේ බුද්ධානුස්සතිය වඩද්දී බුද්ධානුස්සතිය පුහුණු කරද්දී මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත ඍජුව පවතිනවා කියලා. හිත ඍජුව පවතිනවා කියන්නේ ඇයි? නොසැලී පවතිනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ගුණයන් ගැන ඥානයන් ගැන යාට සැකයක් විචිකිච්ඡාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරෙහි හිත ඍජුව පවතිනවා කියනවා. ඒ හිත ඍජුව පවතින හිත සංහිඳෙනවා කියනවා. ඒ සංගීතනාවිත සමාධිමත් භාවයට පත් වෙනවා කියලා කියනවා. ඒක දැන් මොකද්ද මෙතනදි කරන්නේ? අපි බුද්ධානුස්සතිය ප්‍රයෝජනෙට අරගෙන, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණයන්, බුදුරජාන් වහන්සේගේ ඥානයන් නිරේතුරුව නුවණින් මෙනෙහි කරමින්, නුවණින් දකිමින් මේවා සත්‍යායනය කරමින්, නිරේතුරුවම අපි බුද්ධානුස්සතිය කෙරෙහි හිත ඍජු භාවයට පත් කරගන්න. සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. මේ බුදුරජාන් වහන්සේගේ ගුණයන් කෙරෙහි සැකයක් නැහැ. එතකොට ඒ ඍජුව පවතිනා වූ බුද්ධානුස්සතිය කෙරෙහි ඍජුව පවතිනා වූ හිත අන සංසිඳෙනවා සංසිඳෙනවා කියන්නේ ධර්මයේ පස්සද්ධිය සැහැල්ලුව සකස් වෙනවා ඒ සැහැල්ලුව පස්සද්ධිය වූ සිත බුදුරයන් වහන්සේ කියනවා සමාධිමත් භාවයට ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයටපත් වෙනවා දැන් ඒකට මේ පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයට කොහොමද අපි මේ හිත ගත්තේ බුද්ධානුස්සතිය තුලින් ඒ නිසා පින්වතුල්ලා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දැන් මේ දේවතානුස්සතිය යන මාර්ගයයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් බුදුරජාන් වහන්සේගේ අනන්ත වූ ඥානයන් නිරේතුරුව නුවණින් දකින්න. ඒ ගුණයන් නුවණින් මෙනෙහි කරන්න. ඒ ගුණයන් නිරේතුරුවම උදේහවා සත්‍යායනය කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ එම ගුණයන් මෙනෙහි කරමින් සත්‍යයනා කරන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේ? පින්වතුල දැස් පියාගන්න මං කිව්වට පස්සේ කියන්නේ. සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ටවිද්‍යාවන් හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්හෙයින් විද්‍යාචරණ නම් වෙන සේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනාගමන් ඇති හෙයින්ද නිවන් පුරයට පැමිණිහෙයින්ද සුගත නම් වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හෙයින් ලෝකවිදු නම් වෙනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූ හේයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම්බන සේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසුහින් භගවා නම් වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තාදේව මනුස්සා නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ තින්ම අවබෝධ කරගත් හේයින් සම්මා සම්බුද්ධ නම් වෙන සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යාචරණසේක සුගනම්බනසේක ලෝකවිදු නම්බනසේක සාමීනි වහන්ස ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්තාදේව මනුස්සා නම් වෙනසේක සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භගවා නම් වනසේක සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විද්‍යාචරණ නම් වෙනසේක සුගත නම් වෙනසේක ලෝකවිදු නම් වෙනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති නම් වෙනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්තා දේව මනුස්සා නම් වනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භගවා නම් වනසේක ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම්බෙන සේක සම්මා සම්බුද්ධ නම්බෙන සේක සම්මා සම්බුද්ධ නම්බෙන සේක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නෝන මේ ආකාරයෙන් නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ ඥානයන් නිරේතුරුවම මෙනෙහි කරමින් සත්‍යායනය කරමින් නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා. ඒතර දැන් බුදුරජාන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරමින් නුවණින් දකිමින් ජීවත් වෙනකොට සත්‍යායනය කරමින් ජීවත් වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරෙහි හිත ඍජුව පවතිනවා. හිත ඍජුව කියන්නේ දැන් සැලෙන්නේ නැහැ. නොසැලී පවතිනවා බුදුරජාන් වහන්සේ මේසා ගුණයන්ගේ ඥානයෙන් මේසා ඥානයන්ගෙන් අනූනයි කියන කාරණය විචිකිච්ඡාවකින් තොරව එයා දකිනවා. දකිමින් මොකද වෙන්නේ? දකිද්දී එයාගේ හිත සංසිඳෙනවා. සංසිඳුණු හිත අන්න සමාධිමත් භාවයට පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයටපත් වෙනවා කියනවා. දැන් බුද්ධානුස්සතියෙන් හිත සමාධිමත් කරගත්ත ඈ. දැන් පළවෙනි තැන මේක. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුස්සතිය කෙරෙහි හිත ඍජුව පවත්වාගෙන යන්න කියලා. ඒතකොට ධම්මානුස්සතිය කෙරෙහි හිත ඍජුව පවත්වන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ කියනවා මේ ධර්මයේ ගුණයන් නිරේතුරුව දකින්න, නිරේතුරුව මෙනෙහි කරන්න, මේ ධර්මයේ ගුණයන් නිරේතුරුවම සත්‍යායනය කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුල්ලා විවේකීව ඉන්න සෑම වෙලාවකම මේ ධර්මයේ ගුණයන් සත්‍යායනය කරන්න. විවේකීව ඉන්න වෙලාවක මේ ධර්මයේ ගුණයන් නුවණින් මෙනෙහි කරන්න මේ අර්ථය තේරුම නුවණින් දකින්න. දොර ධර්මයේ මුල්ම ගුණය කුමක්ද? ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි. ධර්මයේ මුල්ම ගුණය තමයි ස්වක්කාත ගුණය. ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි. ඒතොර ධර්මයේ ස්වක්කාත ගුණයෙන් යුක්තයි කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ රූපී අරූපී මේ කාම කියන මේ සංකීර්ණ වූ ලෝක ධාතුව බුදුරජාණන් වහන්සේ සරල කරලා පහසු කරලා මුල මැද අග වශයෙන් අපිට දේශනා කළා තියෙනවා. මේසා සංකීර්ණ වූ ලෝක ධාතුවක් අපිට හිතන්න තබා මුකුත්ම කරගන්න බැරි මේ සංකීර්ණ ලෝක ධාතුව බුදුරජාණන් වහන්සේ නෝනා කාරණා පහකට ගෙනල්ලා පෙන්වලා තියෙනවා. මොකද කාරණා පහ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහට මේ මුළු විශ්වයම ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මැරමින් නිපදෙමින් මැරමින් නිපදෙමින් මේ ගලාගෙනෙන මේ සත්ව ජීවිතය මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් තවත් කල්ප ගානක් පටිච්ච සමුප්පන්නව ගලාගෙන යන මේ සත්ව ජීවිතය නෝනා පටිච්ච සමුප්පාද ධර්මය තුළින් අපිට ගෙනල්ල පෙන්නෙනවා. ඒ පටිච්ච සමුප්පාද ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයත් අල්ලාතුමාගේ ජීවිතයත් මේ බව ගමනේ ගමන් කරන ස්වභාවය අපිට මතු කල්ල පෙන්න්නෙනවා. මේ පටිච්ච සමුපාද ධර්මය තුළ. ඒවගේම මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ දුකත් සැපත් දෙකත් අතර දෝලනය වෙමින් එන මේ සත්ව ජීවිතය මේ ජීවිතයම නිරෝධය කරන්න අවශ්‍යනං. මේ දුක මේ ජීවිතේම නැති කරන්න අවශ්‍ය නම් අන්න බුදුරජාන් වහන්සේ කාරණා හතරකින් මේ දුක නැති කරන මාර්ගය කියලා දෙනවා. කාරණා හතරයි. මොකද්ද? චතුරාර්ය සත්‍ය. මුලින්ම බුදුරජාන් වහන්සේ දුක ගැන කියනවා, දෙවනුව දුකට හේතුව තෘෂ්ණාව ගැන කියනවා, තුන තෘෂ්ණාව නැති කළොත් දුක නැති වෙනවා කියනවා. මෙන්න ආරෂ්ඨාංගික මාර්ගයේ කාරණාට තුලින් ඒ කාරණාටට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන කාරණා දෙකත් එකතු වෙච්ච තැන සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පාදයේ පන්නව ගලාගෙන ආපු මේ සත්ව ජීවිතය නිරෝධය කරන්න නිවන් අවබෝධ කරගන්න මාර්ගය අපිට කියලා දෙනවා. ඒතකොට මෙන්න මේ ගුණය තමයි ධර්මයේ ස්වක්කාත ගුණය කියන්නේ. එතකොට මේ ලෝකේ බෞද්ධ වේවා අබෞද්ධ වේවා දෙවියෙක් වේවා එහෙම නැත්නම් සතර පායේ සත්වෙක් වේවා කරන්නා වූ යම් අකුසල් ක්‍රියාවක් තියෙනවනම් ඒ සෑම අකුසල් ක්‍රියාවක්ම බුදුරයන් වහන්සේ කාරණා පහකට ගෙනල්ලා පෙන්නනවා. මොකද කාරණා පහ? පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ. මේ ලෝකයේ ඕනෑම සත්වයේ අකුසලයේ තුල ඉන්නවා නම් දුස්සීලභාවයේ තුල ඉන්නවා නම් ලෝභකම තුල ඉන්නවා නම් ද්වේෂය තුල ඉන්නවා නම් ඒ සෑම සත්වයේගේම ස්වභාවය මේ කාරණා පහට ගෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේම යම් මිනිසෙක් යම් දෙවියෙක් යම් බ්‍රහ්මෙක් කුසලයේ තුල ජීවත් වෙනවා නම් සීලය තුල ජීවත් වෙනවා නම් සද්ධාව තුල ජීවත් වෙනවා නම් බුදුරජාන් වහන්සේ කාරණා හතකට ගොනු කරලා ඒ ජීවිතේ පෙන්වනවා. තියෙන කාරණා හතකට සප්ත බොජ්ජංග සති ධම්ම විද්‍ය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා එතකොට බලන්න මේසා සංකීර්ණ ලෝක ධාතුවක් මේසා සංකීර්ණ සත්ව ජීවිතයක් මේසා සංකීර්ණ බව ගමනක් නොනා මේසා කාරණා පහකට ගොනු කරලා පංච උපාදානස්කන්ධය හැටියට අපිට දෙනවා. ඒ වගේම මේසා සංකීර්ණ මනුස්ස ජීවිතයක් සතර සතිපට්ඨානය කියන කාය චිත්ත ධම්ම වේදනා කියන කාරණා හතරකට ගොනු කරලා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ කාරණා හතර තුලින් මේ රූපයෙන් නිරෝධ වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. මෙන්න මේ ගුණය තමයි ධර්මයේ ස්වක්කාත ගුණය. එතකොට මේ ධර්මයේ ස්වක්කාත ගුණය අපේ ඇස් ඉදිරිපිට තියෙනවද නැද්ද? තියෙනවා. තේන මේක මේ සියලුම ධර්මයන් ජීවමානෝ තියෙනවා. එතකොට නිරේතුරුවම ධර්මයේ ගුණයන් මෙනෙහි කරන කෙනා මුලින්ම මොකද්ද දකින්නේ? මේ ධර්මයේ ස්වක්කාත වූ ගුණය. දෙවනුව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ස්වක්කාත ගුණයට පස්සේ තියෙන ගුණය තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ධර්මයේ සම්දිට්ඨික ගුණය කියන්නේ නෝනා මේ ජීවිතේදීම ධර්මයේ දකින්න පුළුවන්. මේ ජීවිතේදීම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. යම් කෙනෙකුට උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න ඕනේ නම්, රහත් ඵලයට පත්වෙන්න ඕනේ නම්, මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. යම් කෙනෙකුට උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න ඕනේ නම්, ඊළඟ ජීවිතේ නැවත මනුස්සාත්මයක් ලබනකන් නැත්නම් දෙවියෙක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. යම් මිනිස්සෙකුට යම් පින්වතෙකුට යම් දෙවියෙකුට යම් බ්‍රහ්මයෙකුට අවශ්‍ය නම් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න මේ ජීවිතේදී මෙයාට උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ඊළඟ ජීවිතයට කල් දන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඒතර බලන්න වර්තමාන සමාජයේ කොච්චරනම් දෙනා මේ නිවන් මාර්ගය නැත්තම් නිවන නැත්තම් සෝවාන් ඵලය කියන කාරණේ කල් දානවද කියලා? සමහරු ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා සෝවාන් වෙනවා කියනවා. සමහරු ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙලා සෝවාන් වෙලා කියනවා. තව කෙනෙක් කියනවා මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙනකන් සෝවාන් වෙන්න බෑ කියලා. දැන් මොකක්ද මේ අපි දකින්නේ? ධර්මයේ සම්දිටික ගුණේ දුර්වලභාවය. නමුත් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. ඒ ධර්මය සම්දිට්ඨිකව තියෙනවා කියන්නේ මොකද්ද? මේ ජීවිතයේ තුලදීම ධර්මය අවබෝධ කරන්න දකින්න පුළුවන් තමා තමාට අවංක නම් අන්න ඒක තමයි ධර්මයේ සම්දිට්ඨික ගුණය. ධර්මයේ සම්දිට්ඨික ගුණයට පස්සේ ධර්මයේ තියෙන ගුණය තමයි අකාලික ගුණය. ධර්මයේ අකාලික ගුණය කියලා කියන්නේ මොකද්ද? ධර්මය කල් නොයවා විපාක දෙනවා. බුදුරජාන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා යම් භික්ෂුවක් තමා කෙරෙහි අවංකව තමා තමාට අවංක වෙලා බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයට සංඝරත්නයට අවංක වෙලා යම් කෙනෙක් රුක්ක මූලයකට ආරණ්‍යයකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් අවංකව ජීවිතයට එකතු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා යාට. මොකද සහතිකය? දවස් 7ක් ඇතුළත උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. මේ බුදුරජාන් වහන්සේ දෙන පළවෙනි සහතිකය. යම් කෙනෙක් තමා තමාට අවංක වෙලා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට අවංකභාවයට පත් වෙලා සංසාර බය දැකලා කාමයන්ගේ નિසරුභාවය දැකලා ආරණ්‍යයකට රුක්ක මූලයකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා මේ සතර සටිපට්ඨාන ධර්මයන් ජීවිතයෙන් පුහුණු කළොත් බුදුරජාන් වහන්සේ පළවෙනි සහතිකය දෙනවා සතියක් දවස් 7ක් ඇතුළත යා උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. දෙවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට දවස් 7න් උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා එයා නැවත නැවත නැවත නැවත තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව මේ සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා එයා සති හතක් ඇතුළත උතුම් රහත් ඵලයට පත් දැන් පළවෙනි සහතිකයේ කොච්චරක්ද දවස් 7න් දවස් 7න් බැරි වුණොත් අවංකව මාර්ගයේ වඩලා බුදුරජාණන් වහන්සේ දෙවෙනි සහතිකය දෙනවා සති හතෙන් අනිවාර්යම රහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. එහෙමත් එයාට සති හතකින් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත් ඒ භික්ෂුව තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව නැවත නැවත සතර සටිපට්ඨානය පුහුණු කරලා බුදුරජාන් වහන්සේ තුන්වෙනි සහතිකය දෙනවා එයා උපරිම මාස හතක් ඇතුළත චතුරාර්ය සත්‍ය දකින්න කියලා. දැන් එයාට සතිය හතෙන් දකින්න බැරි වුණා. සතියෙන් දකින්නත් බැරි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාස 7කින් එයා අනිවාර්යම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. යම් හේකින් එයාට මාස 7ක් ඇතුළතත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරිව යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා එම භික්ෂුව තමා තමාට අවංකව තෙරුවන්ට අවංකව නැවත නැවත නැවත නැවත මේ චතුරාර් සත්‍ය පුහුණු කළොත් එයා උපරිම අවුරුදු හතක් ඇතුළත චතුරාර් සත්‍ය අවබෝධ කරගන්නවා කිය. ඒක තමයි අවසාන සහතිකේ. ඒ කියන්නේ එහෙමනම් බුදුරයන් වහන්සේ අපිට සහතිකයක් දෙනවා උපරිම අවුරුදු 7ක් ඇතුළත මේ සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව ජීවිතයෙන් පුහුණු කළොත් අපිට උතුම් චතුරාර්ය සත්‍ය රහත් ඵලය අවබෝධ කරගන්න පුළුවන් කියලා. මොකද්ද මේ ගුණය? ධර්මයේ අකාලික ගුණය. ධර්මයේ කල් නොයවා විපාක දෙනවා. කල් ගන්නෙ නෑ ඊළඟ ජීවිතේට නැත්තම් තව භවයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්ම මාර්ගය තුල අවංකව තෙරුවන් කෙරේ අවංකව කටයුතු කළොත් කල් නොයවා ධර්මයේ විපාක දීමේ ගුණය තමයි නෝනා ධර්මයේ අකාලික ගුණය. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හතරවෙනි ගුණය තමයි ඒහි පස්සික ගුණය. ඒහි පස්සික ගුණය කියන්නේ මොකද්ද? ධර්මයේ නිරේතුරුව බබලනවා. තේරෙනවද? විවෘතයි ධර්මයේ කාටවත් හංගන්න බෑ. දැන් ඉර තියෙනවා මේ ඉර කළු වලාවකින් වැහිලා ගියත් මොහොතකින් ආයිමත් ඉර බබලනවා. ඉර හංගන්න බෑ කාටවත්. සඳ තියෙනවා සඳ කළු වලාවකින් වැහුණත් මොහොතකින් ආයිමත් සඳ බබලනවා කවදාක්වත් සඳ විවෘතභාවය කාටවත් නැති කරන්න බෑ. ඒ වගේ ධර්මයේ කියන්නේ නෝනා බබලනවා. ඒක කාටවත් සංගවන්න පුළුවන් කමක් නෑ ඒක තමයි ඒහි පස්සික ගුණය කියලා කියන්නේ. දැන් අපි කියමු කෙනෙක් සීලය තුල ජීවත් වෙනවා නම් අනිවාර්යෙන්ම සීලේ ආනිසංස ලෝකෙට ප්‍රකටයි. හංගන්න බෑ. එයාගේ ජනප්‍රියභාවය ප්‍රකට වෙනවා. එයා බිය නැති ස්වභාවය ප්‍රකට වෙනවා. සිහිමුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා කියන මේ ආනිසංස ප්‍රකටයි සංගන්න බෑ. යම් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් එයාගේ ශරීරය ප්‍රසන්නභාවයට පත් වෙනවා දෙවියන් මිනිස්සුන් අමනුෂ්‍යයන් එයාට ප්‍රිය වෙනවා මේවා ප්‍රකටයි මේවා සංගවන්න බෑ යම් කෙනෙක් ලෝභකම දුරු කරලා දන් දෙනවා නම් මහා සංඝරත්නයට යාගේ වර්ණයේ සැපේ බලයේ වැඩෙනවා මේවා කවදාකවත් හංගන්න පුළුවන්කම නැහැ යම් පුද්ගලයෙක් දුක තුල ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා තෘෂ්ණාව තුල ඉන්නවා සංගවන්න පුළුවන් දෙයක බැහැ යම් පුද්ගලයෙක් තුල තෘෂ්ණාව තියෙනවා නම් දුක කියන කාරණේ සංගවන්න පුළුවන්ද බැහැ අනිවාර්යම ධර්මතාවයක් යම් පුද්ගලයෙක් නිරේතුරුවම සම්මා දිට්ඨිය තුල ජීවත් වෙනවා නම් ඒ සම්මා දිට්ඨියට අදාළ ලක්ෂණයන් එයාගෙන් හංගන්න පුළුවන්ද? ප්‍රකටයි සමාජයට. යම් පුද්ගලයෙක් මැරෙන වෙලාවේ යාට අකුසල් චිත්තයක් සකස් වුණොත් එයා ඊළඟ ඉපදින්නා වූ නිරයේ උපත නැත්තම් සතර අපායේ උපත එයා දකිනවා හංගන්න පුළුවන්ද? බැහැ එයා දකිනවා. ධර්මය විවෘතයි. මැරෙන වෙලාවේ අකුසලයක් සීපත් වනොත් ඒ අකුසලයට අදාළ ඊළඟ උපතයා දකිනවා සඟවන්න බැහැ. යම් කෙනෙක් පින් කරලා කුසල් දහම් වඩලා ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙනවා නම් ඒ දෙවියෙක් වෙන කෙනා සාදුකාර දෙමින් hina වෙවි මැරෙනවා. මොකද ධර්මයේ ප්‍රකටයි ධර්මයේ සඟවන්න බැහැ. එතකොට ඒ වගේම මේ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ උපතක් තියෙනවා නම් ඒ උපත නිසා සකස් වෙන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ කොච්චර පවුඩර් ගාලා සුවඳ විලවුන් දාලා අපිට යටපත් කරන්න පුළුවන්ද? බැහැ ප්‍රකට වෙනවා, මතුවෙනවා ධර්මයේ ප්‍රකටයි. කෙනෙක් දිනෙන් දින වයෝ වෘද්ධභාවයට පත් වෙනවා කියන එක කවදාකවත් අපිට සංගන්න පුළුවන්ද? ධර්මයේ ප්‍රකටයි. ඒ වගේම කෙනෙක් අකුසල් කරනවා නම් එයා තුල පංච නීවරණ සකස් වෙනවායි කියන කාරණය හංගන්න පුළුවන්ද? බැහැ. කෙනෙක් ධර්මයේ තුල ජීවත් වෙනවා නම් එයා තුල සප්ත බොජ්ජංග වැඩෙනවායි කියන කාරණය අපිට හංගන්න පුළුවන්ද? හංගන්න බෑ. යමෙක් තුල අවිද්‍යාව තියෙනවා නම් එයා සංස්කාර රැස් කරනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? බෑ. සංස්කාර රැස් වෙනවා නම් ඊට අදාළව විඥානයක් සකස් වෙනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? බෑ. යම් කෙනෙක් තුළ තෘෂ්ණාවක් තියෙනවා නම් තෘෂ්ණාවට අදාළව උපාදානයක් සකස් වෙනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? උපාදානයේ තීන තාක්කල් භවයක් සකස් වෙනවා කියන කාරණය හංගන්න පුළුවන්ද? ප්‍රකටයි. ධර්මයේ විරුද්ධයි. ඒතර මේ ධර්මයේ විරුද්ධ වූ ගුණය තමයි මොකද්ද? ඒහි පස්සික ගුණය. ධර්මයේ තියෙන ඊළඟ ගුණය තමයි ඕපනයික ගුණය. ඒතර මේ ඕපනයික ගුණය කියන්නේ මොකද්ද? තමා තුලින් තමා දකින්න. දෙන. අනුන් තුලින් නෙමෙයි. පතපොතකින් නෙමෙයි. කවුරුත් කියපු දෙයකින් අහපු දෙයකින් නෙමේ. තමා තුලින් තමා තමා තුලින් තමා දකින්නේ කොහොමද? තමා උතුම් ඵලයට පත් වුණොත් තමා දකිනවා තමා නැවත සතර පායකට වැටෙන්නේ නැහැ කියලා. කවුරුත් කියන්න ඕනේ තමා තුලින් තමා දකින්න. තමා උතුම් සෝවාන් ඵලයටපත් වුණොත් එයා තමා තුලින් තමා දකිනවා දැන් තමා තුල සක්කාය දිට්ඨිය සිඳිලා කියලා. යමෙක් සෝවාන් ඵලයටපත් වුණොත් එයා තමා තුලින් තමා දකිනවා එයා අන්න සීල බුත කෙරේ තියෙන තෘෂ්ණාවයාගෙන් සිඳුනා කියලා. එයා සෝවාන් ඵලයට පත් වුණොත් එයා තමා තුලින් තමා දකිනවා එයා තෙරුවන් කෙරේ තියෙන විචිකිච්ඡාවෙන් මිදුණා කියලා. තමා තුලින් තමා දකිනවා තමාට තව ආත්ම භාව හතයි උපරිම මේ භව ගමනේ තියෙන්නේ කියන කාරණය තමා තුලින් දකිනවා කවුරුත් කියලා දීලා නෙමෙයි. එතකොට සකුරුදාගාමි ඵලයට පත්වෙච්ච පින්වතා තමා තුළින් තමා දකිනවා තමා තුළ කාම රාග පටිගයන් අනුෂ්‍ය වශයෙන් තියෙන්නේ කියලා. මේ අලු යට තියෙන ගින්දර වගේ එයා දකිනවා. ඒ වගේම සකුරුදාගාමී ඵලයට පත්වෙච්ච පින්වතා තමා තුලින් තමා දකිනවා තමා මේ භව ගමනේ තව උපරිම ආත්ම භාව දෙකයි ජීවත් වෙන්නේ කියලා. තමා තුලින් දකිනවා. ඒ වගේම අනාගාමී ඵලයට පත්වෙච්ච පින්වතා තමා තුලින් තමා දකිනවා තමා තුල කාම රාග පටිගයන් නිරෝධය වෙලා කියලා. නමුත් එයා තුල මෝහය යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ වගේ මේ අනාගාමී පින්වතා තමා තුලින් තමා දකිනවා තමා තව එකම එක ආත්මභාවයක් තුල මේ භව ගමන නිරෝධය කරනවා කියලා. ඒ වගේම යම් පින්වතේ කුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන රහත් ඵලයටපත් වුණොත් ඒ රහතන් වහන්සේ තමා තුලින් තමා දකිනවා තමා රූප වේද වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා කියලා. එයා දකිනවා තමා තුල බව තෘෂ්ණාව නිරෝධය වුණා කියලා. එයා තමා තුලින් තමා දකිනවා ගිනි ගොඩක් තියෙනවා දර තියෙන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා. මේ දර ඉවර වෙච්ච මොහොතේ යම්සේද මේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ තමාගේ ජීවිතයේ උපාදානයකින් තොරව නිසා විඥානය තමා තුලින්ම නිවී යනවා තමා තුලින් තමා දකිනවා. ඒ වගේම සීලේ ආනිසංස තමා තුළින් තමා දකිනවා. දානයේ ආනිසංස තමා තුළින් තමා දකිනවා. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී ආනිසංස තමා තුළින් තමා දකිනවා. පින් කරන කෙනා ඊළඟට උපදින්නා වූ තැන තමා තුළින් තමා දකිනවා. පව් කරන කෙනා ඊළඟට උපදින්නා වූ තැන තමා තුළින් දැ මොකක්ද මේකට කියන්නේ. ධර්මය ඕපනයික ගුණ. ධර්මය ඕපනයික ගුණේ. ධර්මය ඕපනයික ගුණයට පස්සතියන්නේ ධර්මය පච්චත්තං වේටි තබ්බෝ කියන ගුණේ. එකැනේ තමා තමාට අවංකනම්. තමා බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයට සංගරත්නයට අවංකනං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වයස් බේදයක් නැහැ. ලොකකුඩා බේදයක් නැහැ. දුප්පත් පෝසත් බේදයක් නැහැ. කුලවත් කුල හීන කියන බේදයක් නැහැ. උගත් නූගත් බේදයක් නැහැ. ඕ නෑම කෙනෙකුට මේ ධර්මය දකින්න අවබෝධ කරන්න පුළුවන්. පච්චත්තං වේති තබ්බෝ කියලා කියන්නේ තමා තමාට අවංකනම්. දුප්පත් පෝසත් භාවයක් ලොකු කුඩා භේදයක් උගත් නූගත් භේදයක් කුලවත් නුකුලවත් භේදයක් බලපාන්නේ නෑ තමා තමාට අවංකනන් තෙරුවන්ට අවංකනං තමාට මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න අර චුල්ලපන්තක හාමුදුරුවෝ නිග්‍රෝධ පුංචි හාමුදුරුවෝ දබ්බමල්ල පුත්ත පුංචි හාමුදුරුවෝ සංකිච්ඡ පුංචි හාමුදුරුවෝ සෝපාක පුංචි හාමුදුරුවෝ ළමා වයසේදීම රහත් ඵලයට පත් වෙනවා. ඒතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේලා තරුණ වයසේ උතුම් රහත් ඵලයට පත් වෙනවා. ඒ වගේ බලන්න මහා ධන කුවේර පන්ති වලින් ආපු අය පැවිදි වෙලා උතුම් රහත් ඵලයට පත් වුණා. තේන්න ඒ වගේම අර සෝපාකල සුනීතල වගේ පල්ලෙහා මෙයාම අඩියේ ඉඳන් දුප්පත් කුලහීන තැන්වලින් ආපු පිංගතුල්ලා උතුම් රහත් ඵලයට පත් වුණා. ඒ වගේ තමා තමාට අවංකනම්, නිරේතුරුවම තෙරුවන්ට අවංකනම් මේ කිසිම ભેදයකින් තොරව උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන්. දැන් ඒකේ ස්ත්‍රී පුරුෂ ભેදයක් මෙතන තියනවද නැත්නම් ගිහි පැවිදි ભેදයක් තියනවද? දැන් බලන්න අනේ පිරිසිටුතුමා බුදුරයන් වහන්සේ දකින පළවෙනි දැක්කේදීම උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ වගේම උග්‍ර ගෘහපතිවරයා බුදුරයන් වහන්සේගෙන් බණ අහලා ප්‍රථම දවසේදීම උතුම් අනාගාමි ඵලයට පත් වෙනවා. තේරෙනවද? වයස ભેදයක්, ස්ත්‍රී පුරුෂ ભેද. ඒතකොට බලන්න විසාකාව අපි දැන් විසාකාව කියලා කියද්දී අපි දකින්නේ කවුද? මේ අර වයෝවෘද්ධ උපාසිකාවක්. එහෙමනේ කියන්නේ විසාකා උපාසිකාව කියලානේ අපි කියන්නේ. ඕන කෙනෙක් විසාකාවගේ චරිතය දකිද්දී අපි මොකද්ද දකින්නේ? විසාකා උපාසිකාවගේ චරිතය දකිද්දී අර වයෝවෘද්ධ උපාසිකාවක් කියන කාරණේ තමයි දකින්නේ. නමුත් මේ විසාකාව සෝහාන් ඵලයට පත් වෙන්නේ නෝන වයස අවුරුදු 7 දී. එයා ඈත සම්මා සම්බුද්ධ ශාසනයක ඉඳලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායිකාව වෙනවා කියලා නියත විවරණ අරගෙන ආපු කාන්තාවක්. විශාකාව වයස අවුරුදු 7 උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා. නමුත් අපි විශාකාව කියන උපාසිකාව කියන චරිතය ගත්තාම හැම වෙලාවෙම දකින් මේ වයෝවෘද්ධ උපාසිකාවක් කියන කාරණේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධනංජය සිටුතුමාට මේ විවාහයක් වෙනවා. ධනංජය කියන සිටුවරයා කෝටිපති සිටුවරයෙක් මෙයාට විවාහයක් වෙනවා. නමුත් මේ ධනංජය සිටුවරයා බලාපොරොත්තු වෙන්නේ බොහොම තැම්පත් නිවුණ කාන්තාවක් විවාහයට. නමුත් දැන් අම්මලා තාත්තලා මනමාලියෝ බලන්න ගොඩාක් එක්කන් ගියා එක්කන් ගියාට එයාට ඊට සුදුසු කෙනෙක් ලැබුණේ නැහැ. නමුත් ඊට පස්සේ මේ ධනංජය සිටුවරයාගේ අම්මා තාත්තා මොකද කරන්නේ? බමුණන්ව ගෙන්නනවා. ගෙන්නලා බමුණන්ට සල්ලි දීලා දෙන්න දෙන්න ඈත ගම්මාන වලට පිටත් කරනවා. මොකටද දැන් මේ ධනංජය සිටුවරයාට බොහොම තැම්පත් සුදුසු නිහතමානී මනමාලියක් හොයන්නේ. දැන් මෙහෙම සල්ලි අරගෙන මෙහෙම ගිය බමුණෝ බමුණු දෙන්නෙක් එක්තරා ගමකට යනවා. දැන් බමුණු දෙන්නේ එක්තරා ගමකට යද්දි හවස් වෙලා ගෑනු දරුවෝ පිරිසක් නාන්න යනවා. නාන තොටුපොළට 25ක් විතර පිරිසක් යනවා. දැන් මේ 25ක් විතර පිරිස නාන්න දැන් නාන තොටුපොළට යනකොට දැන් බමුණු දෙන්න කල්පනා කරනවා අපි හොයන ගෑනු ළමයා සමහර විට මෙතන ඉන්නත් පුළුවන්. කියලා දැන් මේ දෙන්න අර ගෑනු ළමයි නාන තොටුපොළට බැස්සට පස්සේ එතන තියෙනවා නෝන අම්බලම. මේ අම්බලමට වෙලා බලන් ඉන්නවා දැන් මේ ගෑනු දරුවෝ නාලා උඩට එනකම්. මෙහෙම ඉන්නකොට විශාල වැස්සක් වහිනවා. කළු කරලා වහින්න එනවා හයියෙන්. දැන් වැහි පොදත් වැටෙනවා. ඔන්න වැහි පොද වැටෙනකොට අර හිටපු ගෑනු ළමයි ටික මොකද කළේ දුවගෙන ඇවිල්ලා අම්බලමට ආවා. දැන් සමහරු කොණ්ඩ කඩාගෙන ඇඳුම් බාගෙට ඇඳගෙන අර වැස්සට බේරෙන්න දුවගෙන අර ළමයි ටික ඇවිල්ලා අම්බලමට ආවා. දැන් අම්බලමේ අර බමුණු දෙන්නත් ඉන්නවා. දැන් මෙහෙම දැන් ඔන්න වහින්න ගත්තා. මහා වැස්ස කඩාගෙන හැලුණා. මේ මහා වැස්ස කඩාගෙන හැලෙද්දි නෝනා බමුණු හිතන් හිටියේ ඔක්කොම ළමයි ආම කියලා. නමුත් අර මහා වැස්සට තෙමි තෙමි එක ගෑනු ළමෙක් එනවා. ඒ ළමයා බොහොම සංසුන්ව දෙපා තබමින් සංසුන්ව ඉරිවැවෙන් තමයි ඒ ගෑනු ළමයා එන්නේ. මේ ගෑනු ළමයා දකිද්දී මේ බමුණු දෙන්න කියනවා එක බමුණෙක් අනිත් බමුණට කියනවා මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලේ. බලන්න මේ ගෑනු ළමයි හැමදෙනාම මේ වැස්සෙන් බේරිලා දුවගෙන ආවා. නමුත් මේ කෙල්ල නම් හරිම කම්මැලි කෙල්ලෙක්. මේ කෙල්ලට බැනලා වැඩක් නැහැ. මේ කෙල්ලව හදපු අම්මා තාත්තටයි බයින්න ඕනේ කියලා. එහෙම කියලා දැන් බමුණ අනිත් බමුණට කියනවා. දැන් කියනකොට මේ ගෑනු දරුවට මේක ඇහුණා. දැන් මේ Tamanට කෙල්ල කෙල්ල කියලා මේ විදිහට මේ මේ කම්මැලි කෙල්ලෙක් කියලා බයිනවා මේ ගෑනු දරුවට දැන් වැහුණා. මේ ගෑනු දරුවා බමුණු ළඟට ඇවිල්ලා කියනවා මා මේ ගෑනු දරුවෙක් වචනයෙන් සංවර වෙන්න ඕනේ. හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මා මේ මේ වගේ වැසි 100ක් වැස්සත් මගේ සංවරකම කවදාකවත් බිඳින්න බෑ කියලා. මොකද මේ කියන්නේ මා මේ ගැහැණු දරුවෙක් ක්‍රියාවෙන් සංවර වෙන්න ඕනේ. හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. වචනයෙන් සංවර වෙන්න ඕනේ. ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මා මේ මේ වගේ වැසි 100ක් වැස්සත් මගේ සංවරකම බිඳින්න බෑ කියලා. ඒ වෙලාවේ නෝනා බමුණු දෙන්න කල්පනා කරනවා අපි ධනංජය සිටුතුමාට සොයන සැබෑම මනමාලියයි මේ කියලා. ඒතර කවුද මේ දරුවා? විසාකාව. ඒතර බලන්න මේ විසාකාව කියන එවලේ විසාකාවට වයස අවුරුදු 14ක් වගේ වෙන්න ඇති. ඒතර බලන්න මේ අවුරුදු 14ක සෝවාන් ඵලයට පත්වෙච්ච ගෑනු දරුවෙක්ගේ සිංහනාදයක් ඒක. මොකක්ද ඒ සිංහනාදය? මා මේ ගැහැණු දරුවෙක් වචනයෙන් සංවර වෙන්න ඕනේ. හැසිරීමෙන් සංවර වෙන්න ඕනේ. ඇඳුමෙන් පැළඳුමෙන් සංවර වෙන්න ඕනේ. මා මේ මේ වගේ වැහි 100ක් වැස්සත් ඒ සංවරභාවය විඳින්න බැහැ කියලා. ඒක දැන් මේ කාටද කියන්නේ? Tamanට මේ කෙල්ල කෙල්ල කම්මැලි කෙල්ල කෙල්ල කියලා බැන්න බමුණ දෙන්නට කියන්නේ. තේන්න? ඒතර බලන්න මේ අවුරුදු 15 14 වයසේදී විසාකාව මෙවැනි සෝවාන් ඵලයට අදාළ වේ උතුම් සිංහනාදී කරන්නේ. නමුත් බලන්න ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච තරුණ දරුවාගේ සිංහනාදයත් එක්ක ගණිද්දි නෝනා වර්තමාන සමාජයේ අපේ ගෑනු දරුවෝ දුවන පයින් අඳින පළඳින දේවල් දැක්කහම අපේ ගෑනු දරුවෝ කවදානම් සෝවාන් ඵලයට භවයට පත්වේද කියන කාරණේ ඉස්සරහා ප්‍රශ්නාර්ථයක් විතරක්මයි අපිට තියන්න වෙන්නේ. ප්‍රශ්නාර්ථයක් විතරක්මයි තියන්න වෙන්නේ. නමුත් මාර්ගයේ විවෘතව තියෙනවා. අවුරුදු 14 දරුවටත් අවුරුදු 7 දරුවටත් උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න තියෙන මාර්ගයේ විවෘතව තියෙනවා. ඒ මාර්ගයේ විවෘතව තිබ්බත් ඇත්ත වශයෙන්ම අපේ පින්වත් ගෑනු දරුවෝ කතා බහ කරන හැසිරෙන අඳින පළඳින හැටි දැක්කහම පුතේ සෝවාන් ඵලය ඒ අයට කොච්චරක් ඈත වෙයිද කියන ප්‍රශ්නාර්ථය අපි ඉස්සර තියෙනවා. නමුත් මේ පින්වත් දරුවෝ මෙහෙම කිව්වට සමා වෙන්න ඕනේ මොකද මාර්ගයේ විරුද්ධව තියෙනවා. ඒ නිසා ඕනෑම වෙලාවක නිවැරදිභාවයටපත් වෙන්න පුළුවන්. විසාකාව අවුරුදු 7 දී උතුම් සෝවාන් ඵලයටපත් වෙන්නේ ධර්මයේ කුමන ගුණයක් නිසාද? පච්චත්තං වේතිතබ්බෝ කියන මේ ධර්මයේ ගුණේ නිසා. ඒතර බලන්න මේ ධර්මයේ මේ ගුණයන් නිරේතුරුව නුවණින් දකින්න. තේනත් සුවක්කාතෝ ගුණය සන්දිට්ඨික ගුණය අකාලික ගුණය ඒහිපස්සික ගුණය ඕපනයික ගුණය මේ පච්චත්තං වේතිතබ්බෝ කියන මේ ගුණයන්ට අදාළව ගුණයන් නුවණින් දකිමින් ජීවමානව ඒවා ජීවිතයට එකතු කරගනිමින් ධර්ම රත්නය කෙරෙහි හිත ඍජුව පිහිටන්න කියනවා. දැන් මේ විදිහට අපි දකිද්දි ධර්මයේ ගුණයන් දකිද්දි අපිට මොකද වෙන්නේ? ධර්ම රත්නය කෙරෙහි හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නැහැ, සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ධර්මයේ ගුණයන් අපිට ඇස් දෙකට පේනවා, කන් දෙකට ඇහෙනවා. පේනවා. ඒතකොට ධර්මයේ ගුණයන් කෙරෙහි හිත විචිකිච්ඡාවකින් තොරව හිත ඍජුව පිහිටනකොට මොකද වෙන්නේ? ඒ හිත සංසිඳෙනවා. ඒ සංසිඳුණා වූ හිත මොකද වෙන්නේ? සමාධිමත් භාවයට පංච නීවරණ යටපත් වුණා වූ ස්වභාවයට පත් වෙනවා. බුද්ධානුස්සතිය තුලින් හිත සමාධියට ගත්තා දෙවනුව ධම්මානුස්සතිය තුලින් අපි හිත සමාධියට ගත්තා තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝානුස්සතිය වඩන්න කියලා. මේ සංඝයාගේ ගුණ නිරතුරුව සිහිපත් කරන්න. මේ සංඝයාගේ ගුණ නිරතුරුව මෙනෙහි කරන්න. මේ සංඝයාගේ ගුණ නිරතුරුව සත්‍යායනය කරන්න. මේ සංඝයාගේ ගුණයන් නිරතුරුවම ඇහෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? එතකොට මේ සංඝයාගේ ගුණයන් දැකලා සංඝයාගේ ගුණයන් සත්‍යයනය කරනකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? සංඝයාගේ ගුණයන් කෙරෙහි හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නෑ අවබෝධාත්මකව හිත ඍජුව පිහිටනවා විචිකිච්ඡාවක් නෑ යාට. ඒ ඍජුව පිහිටුණා වූ හිත බුදුරයන් වහන්සේ කියනවා පස්සද්ධියට සංහිඳීමටපත් වෙනවා. ඒ සංහිඳුණු හිත සමාධිමත් භාවයටපත් වෙනවා කියලා බුදුරයන් වහන්සේ. එතකොට බලන්න දැන් සංඝයාගේ ගුණයන් කියන්නේ මොනවද? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සංඝයාගේ මුල් ගුණය තමයි සුපටිපන්න ගුණය. එතකොට සුපටිපන්න ගුණය කියලා කියන්නේ මොකක්ද? සංඝයාගේ සුපටිපන්න ගුණය කියලා කියන්නේ එයා කාමයන්ගේ નિසරුභාවය දැකලා සංසාර බය දැකලා මේ සත්වයා මුදලට ධනයට රූපයට තියෙනා වූ වහල්භාවය දැකලා තේන්නා එයා මේ සංසාර බයෙන් දකිමින් එයා උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙනවා. සුපටිපන්න ගුණය කියන්නේ ඒකයි සංසාර බය දකිනවා යා. කාමයන්ගේ નિසරුභාවය දකිනවා. සත්වයා මේ තෘෂ්ණාවට ඇති දාසභාවය දකිනවා. දැකලා එයා ගිහි ජීවිතයේ තියෙන નિසරුභාවය දැකලා ගිහි ජීවිතයෙන් අත්මිදිලා එයා උතුම් පැවිදි උපසම්පදාවට පත් වෙනවා. ඒක තමයි සංඝයාගේ තියෙන සුපටිපන්න ගුණය. ඒතර බලන්න දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය කියන්නේ කොයිසා ශ්‍රේෂ්ඨ ගුණයක්ද? ඒගොල්ලෝ කෝටිපති බමුණු පවුල්වල දරුවෝ. කිසිම අගහිඟයක් තිබ්බේ නැහැ, ප්‍රශ්නයක් තිබ්බේ නැහැ, පීඩාවක් තිබ්බේ නැහැ මහේශාක ජීවිත ගත කළේ. ඒසා මහේශාක ජීවිත අතහැරලයි සම්මා සම්බුද්ධ ශාසනය පැවිද්දට එන්නේ. ඒක තමයි ධර්මයේ තියෙන සංඝයාගේ තියෙන සුපටිපන්න ගුණය. ඒතර බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය බලන්න. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ නම පිප්පලි. පිප්පලි. තේරෙනවද? මේ පිප්පලි කියන්නේ නෝනක්